පරිසරය වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ ප්‍රශ්නයේදී අපිට මේ තිබෙන නීතිරීතියර්ථය අපි කටයුතු කරනා වගේම නැවත අවතැන්වූ අයට නැවත පදිංචි කිරීම හෝ එහෙම නැත්නම් අපි හිතමු ගොවිජනපදයක් විදිහට ප්‍රදේශයක් සංවර්ධනය කරනකොට ඒ ප්‍රදේශයේ ඉඩම් දීම සම්බන්ධයෙන් අපිට මීට වඩා පැහැදිලි ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙන්න්නට ඕන කියන එකයි මම අදහස් කරන්නේ. ඒක නිසා දේශපාලන බලපෑම්වලින් තීන්දු අරගන වැරදි විදිහට සමහට චන්ද බලාගෙන එම නැත්තන් දේශපාලන වාසි බලාගෙන එමනැන්නම් මේ ප්‍රශ්නය කෙසේ හෝ විසඳී යුතුයි කියන එවැනි තීන්දුවකට ඇවිල්ලා මෙවැනි කරුණු පදනම් කරගෙන තමයි මේ බරපතල වැරද්ද සිද්ධ වෙලා තිබෙන්නේ.